පළමෙන් සීල විසුද්ධි. ඒ සියලු විසුද්ධියන් දේශනා කරගෙන දැන් ඇවිල්ලා තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒක අපිට තියෙන්නේ ඥාන එවත් නුවණ. නිවැරදිව ඇති කරගන්නේ කොහොමද කියන කරුණු. ඒ ඥාන නමයක් අපි දන්නවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ මේ ඥාන නමය උපදින බව තමන් නුවණින් දැනගන්න නුවණින් දැක ගන්න. උපදිනවා. හැබැයි අර පළමු කරුණු සම්පූර්ණ කරගෙන ආවොත් විතරයි මෙතනට නිවැරදිව අවතීර්ණ වෙන්න පුළුවන්. මොකද කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ නොකර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ නොකර මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව පරීක්ෂා කරන්න ගියොත් එයාට යම් යම් තැන්වල ගැටලු ඇති වෙයි. ඉතින් ඒක නිසා එවන් පිළිවෙලින් අපි දේශනා කරලා තියෙනවා. ඉතින් පිළිවෙලින් මෙනෙහි කරගෙන පරීක්ෂා කරලා බුද්ධියෙන් විමසලා නුවණින් අවබෝධ කරගෙන ඇවිල්ලා තියෙනවා නම් දැන් මේ කරන දේශනාවන් වැටහෙවි. දැන් කතා කරන්නේ බංග ඥානය ගැන. උද්‍යව්‍ය ඥාන ගැන අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා කතා කළා. උද්‍යව්‍යය තියෙන එහෙම ස්වභාවයක්. ඇතිව නැති වෙනවා. හටගෙන බිඳෙනවා. හට ගන්න ෂණයෙන් අතුරු දහන් වෙනවා. ඒක තමයි ස්වභාවය මේ නාම රූප දෙකේ. එතන දැන් එකෙන් අපි ගන්නවා දැන් උදේ කියන එකක් දැක්කනේ. වැය කියන එකක් දැක්කනේ. දැන් උදේ චුට්ටකට පැත්තකට තියලා වැය කියන එක ගන්න. ඒ. ඉතින් හටගත්තා නම් බින්දෙනවනේ. ඉපදුනා නම් නැති වෙනවනේ. එහෙනම් අපි දැන් බංගයට සිත තියෙන. ඒ කොහොමද? අපි දන්නවා ජීවා ප්‍රසාද රූපය කියන්නේ මොකක්ද කියලා. ජීවා කියන්නේ දිව. ප්‍රසාද රූප කියන්නේ කර්මයෙන් සකස් වෙච්ච බව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ જીවහා කියන දිව ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපය කියන එකත් කියලා දීලා තියෙනවා. එහෙනම් ඉපද බිඳෙන්නේ දිව නෙමෙයි ඒ සුද්දාෂ්ටක කලාපයයි පටවි ධාතුව ඉපද බිඳිනවා. ඉපද කියන කැලල අයින් කරලා බිඳිනවා කියන කැලලට සිත තියන්න. එතකොට බංගේ ඥාණයට අහු වෙනවා. තේරුණාද කියපේ? ඉපදෙන්න එපා බිඳෙන්න. හටගන්න එපා බිඳෙන්න. දැන් හටගෙන බිඳෙන බව අපි උද්‍යවය ඥානය තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. චිතක්ෂණ 17යි සතර මහා ධාතුන්ගේ ආයුෂ එක චිතක්ෂණයේ සිටේ ආයුෂ. ඒ 17 නොත් එකයි. ඒතොර ඒකෙත් තියෙන්නේ ඉපද බිඳිනවා. එහෙනම් දැන් ඒක හොඳට දැක්කනේ. ඉපද බිඳින බව. දැන් එහෙනම් ඉපද කියන කෑල්ල පැත්තකින් තියලා බිඳෙන කෑල්ල ගන්නවා. දෙකම තියෙනවා. ඒතොර බිඳෙන කියන කෑල්ල මනසට හොඳට අනුගත නම් මනසින් දකිනවා නම් ඒ එන්නේ බංග ඥානය. බංගය කියන්නේ විනාශ වෙනවා කියන එක. ඒතර විනාශ වෙනවා කියන්නේ ආයි දකින්න නැහැ කියන එක. ඒක තමයි ඇත්ත. එයි. ඒ ධාතු හතර ඕනොන්ට නිරන්තරයෙන් ප්‍රත්‍යයයි. එක ධාතුවකට තනියෙන් රැඳෙන්න බෑනේ. ඒ හතරෙන්නේ ඕනොන්ට උපකාර කරගෙන. නැත්තම් ඒ හතරට මොහොතක් කර දෙන්න බෑ. එක්කෙනෙකුට තනියෙන් රැඳෙන්න බෑ. ওই ශක්තියින් අතර මේ මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ ඒ හතර ඕනොන්ට සහයෝගය දීමේ. ඒ තමයි ලෝක ධර්මතාවය. ත්‍රි චිතක්ෂණ 17ක් තුළ ඒ හතර ඕනොන්ට උපකාර කරගැනීමෙන් බිඳිනවා. ආ බිඳෙන තැන සිත තියන්න. චිතක්ෂණ 17යි. බිඳෙන තැන සිත තියන්න. එතකොට අහුවෙන්නේ ඥාණයට භංගියයි. එහෙනම් පටවි ධාතුව ඉපදෙනවා බිඳෙනවා. ආ බිඳෙන තැන සිත තියන්න. හැබැයි ඒ සිතටත් මොකද වෙන්නේ කියලා බලන්න. බලන්න ඉස්සෙල්ලා එකක් බින්දිලි ඉවරයි. ඒ තමයි බංග ඥානෙ කියන්නේ. ඒ 17 නුත් එකයි එයාට අවශ්‍ය. සිතේ අවශ්‍ය. එහෙනම් යා බලන්න හදනකොට එයා බින්දිලි ඉවරයි. ඊගාවට එන සිතෙන් බලන්න ඒකත් බින්දිලි ඉවරයි. ඒ ඒකට චිතක්ෂණය අවශ්‍ය. තුන්වෙනි සිතෙන් ගන්න ඒකත් බින්දිලි ඉවරයි. දැන් උදේ ඉඳලා මේ මොහොත වෙනකොට කීයක් ඉපද බිඳුනද? ලක්ෂයක් කෝටියක් ඊටත් වැඩි. ඊට දැඩි ප්‍රමාණයක් ඉපදුනා බිඳුනා. දැන් එහෙනම් ඉපදෙනවත් එක්ක බිඳිනවා. එහෙනම් ඒ බිඳෙන තැන සිත තියන්න. එකම අපි ඕකේ ප්‍රත්‍යහ ඵලය දකින්නත් ඕනේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කර ඔකට අර්ථ කීපයක් දුන්නා. ඒ තමයි දැන් ඒතොර චක්ක ප්‍රසාදේ කියන්නේ සතර මහා ධාතුන්ගේ ඉපද බිඳීමනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒතකොට ඉපදෙනවා කියන කැලල අතහැරලා අපි බිඳීම කියන කැලල ගන්නවා. මොකද ඉපදෙලා ක්ෂණයක්වත් තියෙන්න බෑ බිඳිලා ඉවරයි. ඒක නිසා ඒ බංග ඥානයට අසු කරගන්නවා මේ සෑම ධර්මතාවයක්ම ශණයක් ශණයක් පාසා ඉපදෙනා ඒ ශණයෙන් අතුරුදහන්. ආයෙත් නැහැ කවදාවත්. ඒක තමයි ලෝකේ ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ ওই දිවට දුන්නෝ නමනේ චක්කු මෙසෝ ජීවහ ප්‍රසාද රූපේ කියලා. ප්‍රසාද රූපේ කිව්වේ කර්මයෙන් හටගත්ත නිසා. එතයි ප්‍රසාද රූපේ කිව්වේ. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියක පිළියෙල කළ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි දිව. තේරුණාද කියපේ ප්‍රත්‍යයන් එක්ව කළ ඒ තමයි සතර මහා ධාතු ප්‍රත්‍ය එක්ව කළ ඒකේ අඩු වැඩියක් තියෙනවා මොකද ආයු කාලයක් තියෙනවානේ හැම එක්කෙනාගේම ආයු කාලය එක සමාන නෙමෙයිනේ ඕකේ අඩු වැඩියක් තියෙනවා ඒක සකස් කළේ චේතනාවෙන් ඒ කියන්නේ කර්මයෙන් විඳීමට වස්තුවක් දිවෙන් විඳිනවනේ රස විඳින්නේ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දෙකියුතුයි එතකොට කර්මයක් ඉපද බින්දෙනවා. පැහැදිලිද කියන්නේ? කර්මයක් ඉපද බින්දෙනවා. එතකොට අපි ඉපදෙනවා කියන එක නැතුව අපි බින්දෙනවා කියන කැල්ල ගන්න. කර්මයට රැඳෙන්නත් බෑ. කර්මය කියන ධර්මතාවේ හටගන්නේ සිතේ. එතකොට සිත චිතක්ෂණ ඇතුළේ ඉපද බින්දෙනවානේ. එහෙනම් ඒකත් බින්දෙනවා. එහෙනම් ඒකත් ඥාණයට අසු කර ගන්නවා කර්මයක් බින්දෙන් බිඳීමෙන් යුක්තයි. බින්දෙන ස්වභාවයෙන් යුක්තයි. එතන තියෙන්නේ බංගයයි. ඒ ඥාණයට අසු කරගන්න. ඒතර කර්මෙන් සකස් කරේ ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව එහෙනම් ඒකට කිව්වා ජීව ප්‍රසාද රූපය. එහෙනම් ඒකත් බින්දෙනවා. දැන් ඕක හටගත්ත තැනක් දන්නවනේ. පළමුවෙන් හටගත්තේ. මවගේ ගර්භාෂයනේ. එතන දියරයක් මතනේ ඔක සකස් වුනේ. දියරයක් මතයි සකස් වුනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒ දියරේ ඔය එකක්වත් තිබ්බේ නැහැ. කර්මයක් එක තමයි ඒ ක්‍රියාව පටන් ගත්තේ. ඒකට කිව්වා විඥානපච්චය නාම රූපං. ප්‍රතිසන්දි විඥාණය බැස්ස ගමන් ඒකේ ක්‍රියාවක් පටන් ගත්තා. ඒ ඇසේ ක්‍රියාව, කනේ ක්‍රියාව, නාසයේ ක්‍රියාව, දිවේ ක්‍රියාව, ශරීරයේ ක්‍රියාව. හරිනේ. ක්‍රියා පහක් පටන් ගත්තා. දැන් එතකොට ඒ ක්‍රියාපහත් ශනයක් ශනයක් පාස්සා ඉපද බින්දෙනවද? දැන් ඉපද කියන කැල ලයින් කරලා බින්දෙන බවම සිත තියන්න. හැබැයි බලන සිතත් බින්දෙනවද? ඒ බලන සිතත් බින්දෙනවා. ඒ චිතක්ෂණයත් තුළ ඉපද බින්දෙනවා. එහෙනම් ඒක ඥාණයට අසු කරගන්න. එතකොට එහෙනම් බංග ඥාණය. දැන් ඒක මාස 8ක් 9ක් තිස්සේ ක්‍රියාව සිද්ධ වෙනවානේ. ඉපදෙනවා බින්දෙනවා. එතකොට දැන් ඉපදෙන කෑල්ල අයින් කරලා බින්දෙන කෑල්ලම ගන්නකො. ඒතර මාස 8ක් 9ක් තුළම හට ගන්න හට ගන්න සනින් බින්දෙනවා. දැන් හට ගන්න බවක් දැක්ක බින්දෙන බවක් දැක්ක ඒක අවබෝධ කරගත්ත උද්‍යව්‍ය ඥානෙ දැන් බින්දෙන බවම දකිනවා. ඒක අසු කරගන්න බංග ඥානෙ. තේරෙනවද කියන්නේ? දැන් ওই ධර්මතාවය ඔය ජීව ප්‍රසාද රූපය මේ අනිත් කරුණු තුන මම කලින් කියලා තියෙන්නේ. සති තුනක් ඇති. ඒක කලින් සතිය, ඊගව සතිය, ඊට කලින් සතිය. මේකයි අද මේ හතරවෙනි එක ගන්න. දැන් ඔක කලලය මත වැඩිලා ඇවිල්ලා මවගේ ගර්භාෂයෙන් එළියට ආපුවාම ద్వාරයක් වෙනවා. දොරක් වෙනවා. ඒ මොකටද? රස ඇතුල්ලෙන්. හැබැයි මවගේ ගර්භාෂයේදීත් මවගේ මව ගන්න ආහාරයෙන් ඒක දිවෙන්නේ මේ ඇතුල් වෙන්නේ පෙකණි වෙලෙන්. එතන සම්බන්ධතාවය තියෙන්නේ. ඒතර ගර්භාෂයෙන් එළියට ආපුවාම මේක ద్వාරයක් වෙනවා. ඒකට කියනවා ජීවහද්්වාරය. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. දොරල් හයක් තියෙනවා. හයක් තියෙනවා. මේකෙන් එකක් තමයි ජීවහද්්වාරය. දැන් දොරක්. ඒ දැන් ඉපදුනාට පස්සේ එතනින් පෙකණියල කපලා ඊට පස්සේ දරුවා කිරි උරලා බලන්නේ. එතකොට ඒක දිවෙන් ගන්න. දැතොර දොරක්. එමකොට රසාරම්මණය ගන්න. එතන සිතක් හදනවා. ඒ ආරම්මණය අරන් සිතක් හදන්න පුළුවන්. දැන් එහෙනම් එතන දොරක්. ඒතොර ඒ දොරක් තියෙන්නේ ඉපද බිඳිනවා. ආ එහෙනම් ඒකත් ඒ බිඳෙන තැන සිත තියන්න. ඒක බැලුවා නම් යම් සිතකින් ඒ සිත කොද? ඒක බිඳිලි ඉවරයි. දැන් මම කියනකොට ඕගලන්ට වැටහෙනකොට ඒ සිතත් බිඳිලි ඉවරයි නේ. දැන් අනිත් වචනයට එනකොටම ඒ සිත අතුරු දහන්නේ. ආ. හැබැයි සලකුණක් මතින් මේක සංඥාවක් දාගන්නවා. නැත්තම් බැහැනේ. අවබෝධ කරන්න බැහැනේ නැත්තම්. දැන් එහෙනම් එතනදී ద్వාරයක් එතකොට ඒ රසයත් ඉපද බින්දිනවද? ඒකත් ඉපද බින්දිනවා. ඒතර ඉපදෙනවා කියන කැල්ල අයින් කරලා බින්දෙනවා කියන කැල්ල ගන්න. එහෙනම් හට ගන්න ශරණයෙන් බින්දෙනවා. දැන් මම දකිනවා භංගය. ඒ කියන්නේ නුවණින් දකිනවා. ඒ කියන්නේ බලන්න වෙලාවක් නැහැ. බලන්න හදනකොට බිඳිලි ඉවරයි. සිතින් බලන්න හදන ඒ සිත බිඳිලි ඉවරයි. ඊගා වෙන සිතින් බලන්න හදන ඒකත් බිඳිලි ඉවරයි. ඊගා වෙන සිතින් බලන්න හදන ඒකත් බිඳිලි ඉවරයි. ඔය තමයි අනිත්‍යයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියවකට තමයි. තේරෙනවද කියන්නේ? දැන් දොරක් වශයෙන් ඇවිල්ලා දැන් දොරෙන් ඇතුල් වුණානේ රසය. දැන් ගරිකන් රස ආරම්මණය ඊට පස්සේ ආරම්මණයක් ඕනේ නේ සිතක් හදන්න. නැතුව සිතක් හදන්න බෑ. රූපයක් අරමුණු කරලා සිතක් හදනවා. ශබ්දයක් අරමුණු කරලා සිතක් හදනවා. ගන්ධයක් අරමුණු කරලා සිතක් හදනවා. රසයක් අරමුණු කරලා සිතක් හදනවා. දැන් දෙනවා ආයතනයකට මේක. මොකද්ද? මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දැන් දෙනවා ආයතනයකට. ආයතනය කියන්නේ මොකද්ද? යම් දෙයක් නිපදවන්න තියෙන ස්ථානය. ඒකනේ ආයතනේ. ඒ ආයතන වල නිපදවන්නේ ටොයිස් බඩු නිපදවනවා, විදුලි උපකරණ නිපදවනවා, ඇඳුම් නිපදවනවා. නේ? එගලුම් ආයතන, වෙළඳ ආයතන තියෙනනේ. දැන් මේකට කියවනේ ජීව ආයතනය කියලා. චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. ආයතන හයක් කිව්වා. දැන් ආයතනෙන් කරන්නේ නිපදවනනේ. මොනවද නිපදවන්නේ? පළමුවෙන් නිපදවනවා දැකීමේ සිත් මේ රස දැන ගැනීමේ සිත. හරිනේ. ඒ කියන්නේ රසය දිවට ස්පර්ශ වීම තුළ රස දැන ගැනීමේ සිතක් හැදෙනවද නැද්ද? තේරෙනවද කියන්නේ? රස දැනගන්න පුංචිලෙන්නේ නැහැ නේද? ක්‍රියා තුනක් තියෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දිවේ බාහිර රසයේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඒ ක්‍රියා දෙක සම්බන්ධ වෙනකොට තව ක්‍රියාවක් අලුතෙන් ආවා. ඔන්න පළවෙනි නිෂ්පාදනය. ඒ කියන්නේ දිව මගේ නිෂ්පාදනය කරපු ඵලෙපේ. එතකොට ඒක කලින් කොහේ හරි තිබ්බද? දැන් අලුතෙන්ම නේද නිපදෙව්වේ. ඒ නිසා තමයි ආයතනය කියන්නේ. පැහැදිලිද කියන එක. ඒ නිසා ආයතනය කියනවා. දැන් ඔන්න නිපදෙව්වා රස දැනගැනීමේ සිතක්. ඒ සිතට මොකද වෙන්නේ? ඉපදිච්ච සනේ බිඳිලි ඉවරයි. ඒකෙත් බංගිය ගන්න. හට ගන්න ශනේ තව පොඩ්ඩක් ආහාර තිබ්බොත් ආයි හැදෙනවා හැදිච්ච ගම ඉවරයි. නැද්ද? ආයි ආහාර චුට්ටක් තියෙනවා. රස දැනගැනීමේ හැදී සිට හැදිච්ච ගමන් ඉවරයිනේ. ඒ සිතත් අර ආහාර තියෙන තියෙන තියෙන තාක්කල් සිතට ගන්නව හට ගන්න ශනේ ඒක අල්ල ගන්න මනසට. ඒකට කියනවා බංග ඥානය කියලා. දැන් අලුතෙන් මේ කන්න ඉපදුවද? ඒ රස දැනගැනීමේ සිත දිවෙත් නැහැ, බාහිර රසෙත් නැහැ. නෑනේ දෙකේම. එහෙනම් අලුතෙන් එකක් නිෂ්පාදනය කරා. එතනින් නවතින්නේ. ඊගාට තව එකක් නිෂ්පාදනය කරනවා. ඒ තමයි ජීව සම්පස්ස. ස්පර්ශය. එතන ස්පර්ශයක් තියෙන්නේ. දිවයි රසයයි සිතයි හදන්න ස්පර්ශයක් ඕනේ. නැතෝ කවදාවත් හදන්න බෑ. ඒක මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. කෝපි එකක් හදන්න නම් උතුරන වතුර ටිකක් ඕනේ, කෝපි ටිකක් ඕනේ, සීනි ටිකක් ඕනේ. නැද්ද? ඔය තුන තුන් පැත්තකින් තියෙන තාක්කල් කෝපි එකක්ද? තුන් තැනක තියන්න. උතුරන වතුර මෙතන තියෙනවා, සීනි ටික මෙතන තියෙනවා, කෝපි ටික මෙතන තියෙනවා. කවදාවත් කෝපි එකක් ඇති? ඔය ද්‍රව්‍යයන් තුන ස්පර්ශ වෙන්නේ නැපේ. එතකොට කෝපි එකක්. එහෙනම් දිව රසය සිත එකතු වෙන තැන තියෙන ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. ඒකාවේ අලුතෙන්ම නෙමෙයිද? අන තව නිෂ්පාදනයක්. හරි මේ ධාතුන් විසින් නිෂ්පාදනය කරන ආකාරය. මම හදන ඒවා නෙමෙයි. පුජ්‍යලයක් හදන එකක්ද? නැහැ. එහෙනම් තව එකක් නිෂ්පාදනය කරා. එතනින් නවතින්නෙත් නැහැ. තවත් එකක් නිෂ්පාදනය කරන ඊගාවට. රසය පිළිබඳ විඳිනවා. විඳීමේ සිතක් හැදෙන්නේ නැද්ද ඊගාවට? ඒකත් අලුතෙන්ම නෙමෙයිද? අලුතෙන්මනේ ඒකත් ආ. එහෙනම් තවත් එකක් නිෂ්පාදනය කරා අලුතෙන්. එතනින් නවතින්නෙත් නැහැ. තවත් එකක් හදන නිෂ්පාදනය කරන ඊගාවට. ඒ විඳින රසය හඳුනා ගන්නවා. මේක ලුණු රසයිද, ඇඹුල් රසයිද, තිත්ත රසයිද, කහට රසයිද, පැණි රසයිද, තිත්ත රසයිද සංඥාවක් හැදුවා. අලුතෙන්ම තවත් එකක් ආවද? නිෂ්පාදනය. ආයතන කිව්වේ ඒකයි. ආයතන වල මොනවද කරන්නේ? අලුතෙන් අලුතෙන් අලුතෙන් දේවල් නිෂ්පාදනය කරනවා. ඒකෙන් නවතින්නේ නැහැ. තවත් එකක් නිෂ්පාදනය කරනවා. ඒ තමයි ජීවා සම්පස්සජා චේතනා. චේතනාත් කියන්නේ කර්මයයි. සිත බලවත් වෙලා ඉවරයි මිට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගන්න ස්වභාවය අනුව සිත බලවත් වෙනවා. ඒ ආහාරයේ අතිශය ප්‍රණීතනම් සිත ආසාවෙන් බලවත් වෙනවද නැද්ද? අලෝභ චේතනා. ඒ ආහාරය නීරසයි, තිත්තයි, අප්‍රියයි, අමනාපයි තරහෙන් බලවත් වෙන්නේ නැද්ද? දේශයෙන් නේද? මේවා කන්න බෑ මට කියලා. එනවද නේ? දේශයෙන් බලවත් වෙනවා. දෙකම අකුසල් නෙමෙයි. කර්ම හැදුවා. ඒකට කිව්වා ජීව සම්පසජ්ජේතන. ඒ සේරම දැන් මෙච්චර වෙලා ආයතනයෙන් නිපදවපු ඒ විඥාන, ඒ ස්පර්ශ, ඒ වේදනා, ඒ සංඥා, ඒ චේතනා ඔක්කොම ඇතිව නැති වුණාද නැද්ද? ඇති වෙන තැනට සිත තියන්න එපා නැති වෙන තැනට සිත තියන්න ඇති වෙන බව දැක්කන ඉස්සෙල්ලා උදේ වේ තුලින් දැන් නැති වෙන තැනට සිත තියන්න ඒ පංග ඥානියයි බිඳුණනේ ඔක්කොම දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔය කට්ටිය දැන් මීට ටික වෙලාවකට කලින් ආහාර ගත්තා දැන් එතකොට ඔය ජීවහා විඥාන හැදුන්නේ රස දැනගැනීමේ සිත එතන එතන ස්පර්ශයක් තිබෙන්නේ නැහැ එතකොට විඳීමේ සිතක් තිබුණේ නැහැ ඒ රසය හඳුනාගත්තේ නැද්ද? ඒ අනුව ආසාවෙන් බලවත් වුණාද? අමනාපෙන් බලවත් වුණාද? මන් දන්නේ ආහාර ගත්තේ ඔයගොල්ලෝනේ. තේරෙනවද කියමු. දැන් ඒ සිත් එකක්වත් කො ආයෙනවද? ආයෙන්නේ. හැබැයි ලකුණක් තියලා තියෙනවා මනසේ. දවල්ට කෑවේ මොනවද කියලා. තියෙනනේ ලකුණ. එච්චරයි තියෙන්නේ ඊටරුවට. ඒ ඇවිල්ලා බලවත් වෙච්ච සිතේ ස්වභාවයයි. ඒකට කිව්වා චේතනා කියලා, හෙවත් කර්ම කියලා. රස පිළිබඳව චේතනාවක් ඇදුවා. ඒ කියන්නේ කර්මයක් ඇදුවා. දැන් එතකොට අපට අවසාන අවස්ථාවට භව දෙක සම්බන්ධ කරන්න. ඒ කියන්නේ වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරනවා නම් අපි එක්ක ඇහෙන් ඇහැ ඉදිරියට දාලා රූපේ අරමුණු කරපු සිතක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ශබ්දය අරමුණු කරලා සිතක් හදන්න ඕනේ. ඒකට කියන්නේ සෝත සම්පස්සජා චේතනා. අර ඇසින් දැකපු රූප පිළිබඳව කර්ම හේවත් චේතනා කියන්නේ චක්කු සම්පස්සජා චේතනා. එතනක් කර්මයක් හදාගත්තා. සබ්දහල ඒකට ඇලිලා එතනස් කර්මයක් හදාගත්තා සෝත සම්පස්සජා චේතනා. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරලා ඒකෙනොත් කර්මයක් හදාගත්තා ගාන සම්පස්සජා චේතනා කියලා. තේරෙනවද කියන්නේ? රසය පිළිබඳව ආසාවෙන් අරගෙන ඒ පිළිබඳව සිත බලවත් කරගත්ත ජීවා සම්පසජා චේතනා කියලා. කයෙන් පහසක් ලැබලා ඒ පිළිබඳව සිත බලවත් කරගත්ත එකට කිව්වා කාය සම්පසජා චේතනා. මනසින් අරමුණක් අරගෙන අතිශය ප්‍රබෝධයට සතුටට සම්නසටපත් වුණා. ඒ අනුව චේතනාවක් හැදුවා මනෝ සම්පස්සජා චේතනා. ඉන්ද්‍රියන් හයෙන් කර්ම හයක් හදනවද? හදනවා. ලකුණක් ඉතුරු කරලා ඒ සිත නිරුද්ධ වෙනවා. එහෙනම් ඒකෙත් තියෙන භංගයයි. හරිද? දැන් ඒතර ආයතනයක් වශයෙන් දැන් නිපදෙව්වා කර්ම. ඒතර දැන් මේකක් මේ අරගත්තේ අනිත් දැන් අනිත් ටිකක් පෙන්වන්නේ අනිත් පහත්. ඒතර හයම කර්ම නිපදවන ආයතන. ඒ තමයි චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. හයම ආයතනනේ. ඒතර හයම අලුතෙන් අලුතෙන් අලුතෙන් මේවා නේද නිපදවන්නේ. ඒ නිපදවන්නේ කර්ම නෙමෙයිද? එතකොට කර්මත් පවතිනේවද? නැහැ. ඒවත් ඉපදෙන්නේ. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීව ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. දැන් ප්‍රසාද රූප කිව්වා කර්මයේ දායාදයට. ඒතර ජීව ద్వාරයේ කිව්වා ඇතුල් වෙන හින්දා. ආයතනය කිව්වා නිපදවන හින්දා. දැන් කියන ඉන්ද්‍රිය කියලා. ජීව ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. මොකටද? අර චේතනා කියලා දැන් හැදුවා නේද? ඒ හැදුවේ කර්මනේ. ඒතර කර්මයට විපාකයක් ඕන නේද? කර්මයක් වලත් විපාකයක් විඳින්න ඉබේ. මේකෙන් හදනවා විපාක විඥාන. ඒකට කිව්වා ජීව ඉන්ද්‍රිය කියලා. ඒතකොට දිව නෙමේ සතර මහා භූතයන් ඉන්ද්‍රිය කියන අධිපති. දැන් කොහොමද විපාක විඥාන හදන්නේ? දැන් අද දවල්ට සැංග්‍රිලා හෝටලෙන් කෑවනම් කොහොමද? අතිශය ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න තිබ්බේ නැද්ද? ආ? දැන් එහෙම කන්න පුළුවන්ද සාමාන්‍ය පුංචිලෙකුට? ඒ සිත් හදන්න බෑ නේද? ඒතොර එතන තියෙන අතිශය ප්‍රණීත ආහාර අධික මිලයිනේ. තේරෙනවද කියන එක? දැන් ඒ සැංග්‍රිලා හෝටලෙන් අද දවල්ට කාපුවයි නැද්ද? පව් ෆැමිලි එක පිටින්ම ගිහිලා ලක්ෂ දෙකක් තුනක් හරි වියදම් කළා දවසට කාලාවේ නැද්ද? එහෙමයි නැද්ද? ඒගොල්ලන්ට හටගත්තේ සිතක් නෙමෙයිද? අර රසය දිවට තියලා ජීවා විඥානයක්, ජීවා සම්පස්සයක්, ජීවා සම්පස්ස වේ සම්පස්සජ වේදනාවක් විඳීමේ සිතක් හඳුනා ගැනීමේ සිතක් ජීවා සම්පස්සජ සංඥා ඒ පිළිබඳව බලවත් වීමේ සිතක් ඒ කට්ටියත් හැදුවද? අපි ඒ කට්ටියගේ සිත අත්‍ය ප්‍රණීතයිද? ඇයි මිහිරි රසය අතිශය ඉහළින් වින්දනේ? තේරෙනවද කියන්නේ? ඒක තමයි විපාක විඥානය. මධ්‍යම පැලැන්ති ඉන්න පිරිසක්. එයාලා ගෙදරක් තිබ්බාද තමයි. ඒ වේලවලු තුනක් හතරක් විතර මාළුවක් එක්ක බත් ටිකක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් කරලා මාකර හැදුවා. දෙයගොල්ලන්ටත් තියෙන්නේ ජීවා විඥාන, ජීවා සම්පස්ස, ජීවා සම්පස්සජ වේදනා, ජීවා සම්පස්සජ සංඥා, ජීවා සම්පස්සජ චේතනා. අරතරම් ප්‍රණීතද? ඔය තමයි විපාක විඥාන කියන්නේ. දැන් පදික වේදිකාවේ ඉන්න පුච්චලේ. අද දවල්ට කවුරු හරි දීප පාන් කෑල්ලක් අහට එක පොඟවලක් කෑවෙන්නේ නැත්. කෑවෙන්නේ නැත්. එයාටත් තියෙන ජීවා විඥානයක්. නැද්ද? අර රසය දිවේ තිබ්බ හැදුවා රස දැනගැනීමේ සිතක්. දොරේතන ස්පර්ශයේ ජීවා සම්පස්සේ ඒ විඳීම ස්වභාවය ජීවා සංපස්සජ වේදනා. ඒ හඳුනාගත්ත ඒ රසයේ ස්වභාවය ජීවා සංපස්සජ සංඥා. ඒ අනුසිත බලවත් වන ජීවා සංපස්සජ චේතනා. විපාක තුනයි දෙස. කවුද ඔක හැදුවේ? කවුද ඔක වෙනස් කරේ උදිට? ඇයි අර පදික වේදිකාවේ ඉන්න මිනිස්සයාට අර සැංග්‍රිලා හොරලේට ගිහිල්ලා දවල්ට කන්න තිබ්බේ නැති? කවුද ඒක නැති කරේ? කවුද ඒක උදුරගත්තේ? කර්මයයි. දැන් හරිද? එහෙනම් ඒතර විඥානය ස්පර්ශය වේදනාව සංඥාව මේ ඔක්කොම හැදුවේ කර්මෙන්ද? ඒකට තමයි විපාක විඥාන කියන්නේ ඒ කිව්වේ ජීවා ඉන්ද්‍රියගේ කාර්ය. එයා අධිපති. මොකටද? කර්මය මෙහෙවන්නේ. දැන් තේරෙනවද? පැහැදිලිද කියන එක? එහෙනම් ඒ විපාක විඥානත් ඇතිව නැති වුණත් ඇති වෙන තැනින් අයින් කළා නැති වෙන තැනට සිත තියන්න. එතනක් තියෙන්නේ බංග ඥානය. පැහැදිලිද කියන එක. දැන් ওই කිව්වේ පැවැත්ම එතකොට විපාක පිනිස සකස් වෙන ආකාරයේ චේතනාහෙවත් කර්ම. ඒ නිසා තමයි සංකාරපච්ච විඥානක් කිව්වේ. එතකොට ප්‍රතිසන්දි විඥානේ බහින්නේ මේ කර්ම මත නෙමෙයිද? ආයක තමයි සංකාරපච්ච විඥානක් කිව්වේ. ඒතර විඥානක් කිව්වේ ප්‍රතිසන්දි විඥානෙට. ඒතර සංකාර කිව්වේ කර්මවලට. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, අනිජ්ජාபிසංකාර. පුඤ්ඤාபிසංකාර කිව්වේ පිං. අපුඤ්ඤාபிසංකාර කිව්වේ පව්. ආනිජ්ජාபிසංකාර කිව්වේ ධාන. ඔච්චරයිනේ ගන්න පුළුවන්. දැන් අර තුන් ආකාරයක් තියෙනවා. අර චිවා විඥාන හදපු ආකාර තුනක් තියෙනවා. සංග්‍රිලා හොටලෙන් කෑවා, ගෙදර හැදුවා වෑංජන දෙකක් තුනක් එක. අර මිනිස්සු පාන් කැල්ලක් කහටයක් එක පොහොයන කෑවා. තුන් දෙනා මිනිස්සු නෙමෙයිද? තුන් දෙනා මිනිස්සු නෙමෙයි. එහෙනම් ඔය පෙන්නේ ප්‍රවෘත්තිය. දැන් ඔය ප්‍රවෘත්තියට කැමතිද? එහෙම නැත්නම් අප්‍රවෘත්තියට කැමතිද? ඒ ප්‍රවෘත්තිය දුකයි. පැවැත්ම දුකයි. එයි. ඇස පැවතුණත්, කන පැවතුණත්, නාසය පැවතුණත්, දිව පැවතුණත්, ශරීරය පැවතුණත්, සිත පැවතුණත් මේ තියෙන නාම රූප දෙකේ පැවැත්මක්. ඇස කන, නාසය, දිව, ශරීරය කියන්නේ රූපයන්ගේ පැවැත්මක්. සිත කියන්නේ නාමයේ පැවැත්මක්. දැන් නාම රූප දෙක නේද පවතින්නේ. නාම රූප දෙකේ පැවතීම පටන් ගත්තා මවගේ ගර්භාෂයේ එතන වැඩුණ නේද ආයතන හයක්. ඇස කන නාසය දිව ශරීරයේ සිත. නාම රූපච්ච සලායතන. ඒ ආයතන හයට නේද ස්පර්ශය සිද්ධ වෙන්නේ. ආයතන හයක් නැත්තම් ස්පර්ශ හයක් නැහැ. එහෙනම් ස්පර්ශ හය නිසා ඇලීමේ සිත් හදනවා. ආශ්‍රව හදනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. කාමයන්ට ඇලෙන්නේ එහෙනම් සිත එතන ස්පර්ශ කරන්න ඕනේ. සිත එතන ස්පර්ශ කරන්න එපේ. ඒ කියන්නේ දවල්ට කෑමට අර මිනිස්සයාට සැංග්‍රිලා හෝටලයට යන්න ඒ සැංග්‍රිලා හෝටලේ යාගේ සිතට ස්පර්ශ කළාද නැද්ද? ඒ ආහාරය යාගේ සිතට ස්පර්ශ කළාද නැද්ද? තේරෙනවද කියන්නේ? ඒ ප්‍රණීත ආහාරයට කැමති. ඒක කාමාශ්‍රවයයි. එතකොට ඒක සිතින් ස්පර්ශ කළා එහෙනම් ඒ කාමයන් ස්පර්ශ කරන්නේ සිතින් නැද්ද? ශබ්දකාම. ඒ කිව්වේ රූපකාමට. දැන් කිව්වේ ඒතොර ශබ්දකාම. මේ ශබ්දය සිතින් නෙමෙයි ස්පර්ශ කරන්නේ. මේක ඇතුලෙන් තමයි එන්නේ ශබ්දය. ඒ ආවිල්ලා හෘදේ වස්තුවට දීලා හෘදේ වස්තුවේ මනෝද්වාරයට දෙන්න ඕනේ. එතකන් ගන්න බෑ. එතකන් ගන්න බෑනේ. ඒතර මෙයා කියන්නේ සෝත කියන්නේ ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ශබ්දය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව මෙයා හරහා ඇවිල්ලා මෙතනට එන්න ඕනේ. හෘදේ වස්තුවට. මෙතන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එයාටත් බෑ. එයා දෙන්න ඕනේ මනෝද්වාරයට. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තියට දෙන්න ඕනේ. එතකොට නේ શબ્දය හඳුනගන්නේ. කොහෙන්ද શબ્දය හඳුනගන්නේ? සිතින් නෙමෙයිද? එතකොට ඒ එන සෑම එකක්ම ඉපද බිඳිනවද? શબ્දයක් ඉපද බිඳිනවා. දැන් ඉපද කියන කැල ලයින් කරන්න. ඒ හටගන්න සැනින් බිඳිනවනේ. දැන් බිඳින බවම දකින්න. එහෙනම් මේක හටගන්න ස්වණයෙන් බින්දෙනවද? ඒ සතර මහා ධාතුන්ට අශිච්ච දක්ෂණ 17යි. එහෙනම් බින්දෙන බව අරමුණු කරන්න ඒ බංග ඥානයයි. තේරෙනවනේ. එහෙනම් ඒ දෙක නිසා හටගත්ත සිත ඉපද බින්දෙනවා. එහෙනම් බින්දෙන බව අරමුණු කරන්න ඒ බංග ඥානයයි. දැන් තේරෙනවද? පැහැදිලි. එහෙනම් දිවත් ඒ වගේ. දැන් ඒතකොට මේ තුල තියෙන්නේ චේතනා හයක්. මේ අරමුණු හයක් අරගෙන චේතනා හයක් හදන්න පුළුවන්. චක්කු සම්පසිජා චේතනා. සෝත සම්පසිජා චේතනා. ගාන සම්පසිජා චේතනා. ජීව සම්පසිජා චේතනා. කාය සම්පසිජා චේතනා. මනෝ සම්පසිජා චේතනා. කර්ම හයක් හැදුවා ඉන්ද්‍රියන් හයෙන්. හරිනේ. දැන් එහා එන්නේ එනේ විපාක විඳින්නේ. එතකොට අර රූපයක් අරමුණු කරලා හදපු සිතේ Taman යම්කිසි ලස්සන රූප එහෙම නැත්නම් දැන් අපි විහාරස්ථානයකට හරි එහෙම නැත්නම් යම් කිසි තැනකටත් ඉතාමත්ම අලංකාර ලෙස යම් දෙයක් හදලා දුන්නා. එයා උපදින්නේ මාලිගාව. තේරෙනවද? එතකොට එයාට එච්චර ලොකුවට හදන්න බෑ අනිත් එක්කෙනා මධ්‍යම පැලැන්ති එක්කෙනා එයාට පුළුවන් ආකාරයේ තරමක කුටියක් හදලා දුන්නා. ආයාට හම්බෙන්නේ තරමක ගයක්. එයාට අර මහා මන්දිරයට යන්න බෑ. තේරෙනවද කියන්නේ? අර දුප්පත් අසරණ මිනිස්සයාට මොකක්වත් දෙන්න බැරි වුණා ඒ මිනිස්සයා පදික වේදිකාරය. තේරෙනවද කියන්නේ? ඒ වගේම තමයි එහෙනම් රසයත්. හරිද? ඒතර විපාක විඥාන. එහෙනම් චේතනා හේවත් කර්ම පිළියෙල වෙනවා මේ ඉන්ද්‍රියන් හය මූලික කරගෙන. ඒ තුළ ප්‍රවෘත්තියක් හේවත් පැවැත්මක් තියෙනවා. පැවැත්ම දුකයි. නැවැත්ම ඒ පැවැත්ම දුකයි කියන්නේ. ජරාවක් එතන තියෙන නිසා. දිරීමක් තියෙනවා. කැඩීමක් තියෙනවා, paludu වීමක් තියෙනවා, විනාශ වීමක් තියෙනවා. කෙස් ටික ඉදෙනවා. ඇස්පෙනීම අඩු වෙනවා. කන් ඇහිම අඩු වෙනවා. දත් එකින් එක හැලෙනවා. නේ? හැම රැලි වැටෙනවා. කොන්ද කුදු වෙනවා. නේ? හ්ම්. දැන් එතකොට මොකද? කැමතිද? ඒකට කැමති නෑ. කැමති නැත්තේ දුකට නේද? එකම අසනීපය අඩු වශයෙන් හෙම්බිරිස්සාව කතා වෙනවට කැමති නෑනේ. හැදෙනවනේ. ඉතින් එහෙනම් දුකන්නේ තියෙන්නේ. දැන් හෙම්බිරිසා විතරද ඇද? මේ ඒසේ ඉඳලා පාදාන්තය දක්වාම ලෙඩක් හැදෙන්නේ නැති තැනක් කියන්නේ බෑ. තියෙනවද? හිස කෙස් වල ලෙඩ නැද්ද? ඉස්සරින්ද මොකද්ද කියලා තියෙන ඊට පස්සේ කියනවා කෙස් හැලෙනවා කියලා. ඊට පස්සේ මොනවා තෙල් ගන්නවක හදන්න කියලා වවන්න කියලා. නැත්. ඒක ලෙඩනේ මේක හෙම්බිඩි. දැන් මේ රෝම කූපයන් කුණු වෙලා හැලෙනවා. නැද්ද? ඉතින් ලෙඩක් නේක. තොර නියපොතු නරක් කළා කුණ වෙලා හැලෙනවා. නිය පිරිත්තාද මොකද්ද කියන්නේ? කුණ වෙලා හැලෙන්නේ. ඒතොර දත් නරක් වෙන්නේ හම එක එක පාට වෙනස් වෙන්නේ නැද්ද? තල කැලල් එහෙම අරවම එක එක ලපෙන්නේ නැද්ද? චර්ම රෝග කියලා එකක් තියෙනවානේ. තේන. එහෙනම් මේ ශරීරයේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා කියන්නකො ලෙඩක් හැදෙන්නේ නැති තැන. මේක එම්පිටින් ස්පිරිතාලයක්. ඇවිදින ස්පිරිතාලයක් මේක. නැද්ද? ස්පිරිතාලේ කොහොනේ ලෙඩක් තියෙනනේ ඒකට වෙන් කළා තියෙනවනේ. නේ ENT ක්ලිනික් කියන තියෙනනේ කී කියන. දැන් මේකේ ඔක්කොම නැද්ද එතකොට? ඒවට කැමති නැහැ. දුක් නෙමෙයිද එතකොට? ජරා ව්‍යාධි මරණ ශෝක මරුණාම අඬනවා. ශෝක කනගාටු හැඬීම් ඒව නැද්ද? තියෙනවා. තවත් තියෙනවා. චතුර්විධ දුක්ඛ ස්වභාවයක් කියලා තියෙනවා. චතුර් කියන්නේ හතරයි. නිරන්තරයෙන් පීඩනයක් දෙන්නේ. ඒ මොකටද? සිත විසින් සිතට අන කරන සිත් හොයන්න කියලා. තේරුම් නැද්ද කියපේ? සිත විසින්ම සිතට අන කරනවා සිත් හොයන්න කියලා. හැබැයි ඒකට වාඩි කරලා තියෙන රූපයක්. ටීවී එක දිහා බලාගෙන රස විඳින්නේ නැද්ද? විඳින්නේ නැද්ද? කවුද කිව්වේ ඒක බලන්න එතනට වාඩි වෙන්න කියලා? සිත නෙමෙයිද? සිත නෙමෙයිද ඒක බලන්න වාඩි කරෙව්වේ? ආ. ඒතකොට සිත විසින් සිත දාන කරනවා. දැන් ඒක බලලා සිතුවිලි නෙමෙයිද හදන්නේ? ඒ සිතුවිලි ඇතිව නැති වෙනවද? ඒකේ තියෙන භංගයක් නේ. විනාශක් ස්වභාවයෙන් යුක්තද නැද්ද? නිකන් හරි පව කට්ටෙච්ච ගමන් විදුලි බල මණ්ඩලයෙන් බයිනවා. නැද්ද? මේ ඇත්ත නෙමෙයි කියන්නේ. හොයන්නෙම සිත් නෙමෙයිද එතකොට? ඒක මිහිරි ශබ්ද, ඒක සින්දු, එහෙම නැත්නම් සංගීත සංදර්ශන එහෙම තියෙනවා. ඒ අනුව සිත් හදනවා. එතකොට කවුද කිව්වේ? සිත විසින් සිතට ආන කරනවා සිත් හොයන්න කියලා. හැබැයි පුජ්‍යලින්නේ. සිත කියන්නේ පුජ්‍යලිද්ද? එතකොට ආන කරන්නේ පුජ්‍යලිද්ද? එතකොට හොයන්නේ පුජ්‍යලිද්ද? ඒත් නෑ. තේරෙනවද කියන්නේ? එතකොට අපි මුලාවක නේද ඉන්නේ? රැවටිලා නේද ඉන්නේ? නාම රූප දෙක මම කියලා දාගත්තේ ඔකට තමයි. මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි හිස්. කොහෙද මම ඉන්නේ? 32කට විසිරවලා බලන්නකො කොහෙද මම ඉන්නේ කියලා. ඉන්නවද? මම නෑ. මගේ කියන්නේ මොනවද? දැන් මොකද්ද මගේ කියන්නේ? ඉතින් මම නැත්තම් කොහොමද මගේ කියන්නේ? මට අයිති කියන්නේ කොහොමද? දැන් මේකකට ඕන උන්ට ප්‍රත්‍ය වීම විසම් මට කොහොම මට කොහෙද අයිතියක් තියෙන්නේ? අයිතියක් තියනවද? මේ නාම රූප දෙකෙන් එකක්වත්. ආත්මය කියන්නේ පවතිනවා කියන එක. මොහතකට හරි පවතිනවා නම් ආත්මයක්. හට ගන්න ශනේ බිඳිනවා නම් ඒක අනාත්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාත්ම ලක්ෂණයක් විසක් ආත්ම ලක්ෂණයක් නෙමෙයි. සැප ලක්ෂණයක් නෙමෙයි දුක්ඛ ලක්ෂණයක්. නিত্য ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණයක්. ඒ තමයි පරම සත්‍යය. එහෙනම් අපි කැමති නැහැ ප්‍රවෘත්තියට. පැවැත්මට කැමති නැහැ. මේකෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනනේ අපි හොයන්නේ. ඒතර පැවැත්ම දුකයිනේ. ඒතර ජරා ව්‍යාධි ශෝක ඒවා දුකයිනේ. ඒතර අර පීඩන ස්වභාවය. හැබැයි මේක හේතුන්ගෙන්ම නෙමෙයිද හදන්න ඕනේ. ඒකයි සංකතයි කිව්වේ. අනිත් එක තමයි අනිත් එක තමයි. ඒතර සංකත ਸੰతాපයි. ਸੰతాප කියන්නේ දැවිල්ල. මොකටද? අර මං කිව්වේ ඇස දාලා ඉස්සරහට වාඩි කරලා රූප බලන්නම දෙන්නේ දෙන්නේ දැවිල්ල ඒකනේ. මිහිරි ශබ්ද අහන්නමනේ දැවිල්ල. සුවඳටමනේ දැවිල්ල. මිහිරි රසයටමනේ දැවිල්ල. සුමුදු පහසටමනේ දැවිල්ල. නැද්ද? අරමුණු ඉටු වෙනවටම නෙමෙයි දැවිල්ල. ඒ තමයි ਸੰతాප ස්වභාවය. හැබැයි ඒ කොච්චර දැවිලි හැදුවා විදිහට පුජ්‍යලයකුත් නැහැ. අර වේදනාව සෙනෙහත් තුළ ඉපද බින්දිනවනේ. ආ එහෙනම් දැන් අපිට ඕනේ නැවැත්ම. දැන් නැවැත්මට දැන් අර ජීවා ඉන්ද්‍රිය කියන්නේ අධිපතිනේ. අධිපති අරන් ගිහිල්ලා අර තුනට බෙදලා වෙන් කළා දුන්නනේ. ඒ තමයි විපාක විඥාන. අර සංග්‍රලා හෝඩ්ලෙන් කාලා එයා ලබන විපාක විඥානේ අතිශය ප්‍රණීතයි. එයාට කන්න එයා එතකොට අර පදික වේදිකාවේ ඉන්න මිනිස්සු වගේ නෙමෙයිනේ එයාට හැදිනු විඥාන. අර මධ්‍යම පැලැන්තේ ඉන්න අයට හැදුණු විඥාන වෙනයිනේ. ඒ තමයි අර ජීව ඉන්ද්‍රියෙන් කරපු කාර්යය. ඒතර ජීව ඉන්ද්‍රිය කියන්නේ සතර මහා භූතය. ඒතර චේතනා එමගින් හැදුවේ චේතනා හෙවත් කර්ම. ජීවා සංපස්සජා චේතනා. ඒතර කර්මයට අනුව නෙමෙයිද මේ තුන් ආකාරයට බෙදුවේ. තේරෙනවද කියන එක? කර්මයට අනුව නේද බෙදලා තියෙන්නේ. දැන් එහෙනම් අපිට පැවැත්ම එපා නම් අපි ඕනේ නැවැත්ම. ඒ කියන්නේ නිවීම හෙවත් නිවන. එහෙනම් දෙන්න මෙන්න මේ ඉන්ද්‍රිය පහට බලය. සද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. අර චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියන් වෙනුවට දෙන්න සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන්ට. එතන අධිපති ඒගොල්ලෝ. ඒ මොකද? නිවනට ගෙනියන්නේ. ඒ පහ නැතු ඒ පහ බල කරන්නේ නැතු අනිවාර්යෙන් නිවනට යන්න බෑ. දන්නවනේ පහ. සද්ධාව කියන්නේ තුනරන් කරේ පැහැදීම. වීරිය කියන්නේ උත්සාහය, උනන්දුව. මේ කෙලෙස් ටික ප්‍රහාණය කරන්න තියෙන උනන්දු ඕනකම කැපවීම ඒක වීරයයි. ඒතර සද්ධා වීරි සති කියන්නේ සිහිය. කාය කාය අනුපස්සී විහෙරති වේදනා සු වේදනා අනුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒ තමයි සති. සිහිය නිවැරදිව තියන්න ওই ධර්මතා හතර තුල ඒකට කිව්වා සතර සති ප ဋ ාණ. එහෙනම් සමාධි දැන් මෙච්චර වෙලා සිත හොඳට එකඟ කරගෙන නෙමෙයිද මේ බණ හැව්වේ. දැන් නැගිටින්නේ අවබෝධයෙන්. එහෙනම් සමාධි ප්‍රඥා. දොර සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. ඒ පස් දෙනා බලවත් කරන්න, ඒ පස් දෙනාට නායකත්වය දෙන්න, ඒ පස් දෙනාට අධිපතිකම් දෙන්න, ඒ පස් දෙනා අරන් යනවා නිවනට. නිවනට කියන්නේ සෝවන් මාර්ගයට ඉස්සලා දාන්නේ, සෝවන් මාර්ගයට දානකොට එතනදී තව ඉන්ද්‍රියක් බාර ගන්නවා මේක මං හිතන්නේ ඔයත් අහලා නැහැ. ඒකට කියන්නේ අනඤ්‍ය තඤ්ඤ සාමිති ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය 22යි. 22න් 19ක් තියෙනවා කට්ටියක. චක්කු සෝත ගාන ජීව කාය පහයි. ස්ත්‍රී පුරුෂ ජීවිත මන 4යි 9යි. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා පහයි. 9 5යි 14යි. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා පහයි 19යි. ඔය 19 තියෙනවා. අනිත් තුන නැහැ. අනඤ්‍ය තඤ්ඤා අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. ඒ තමයි සෝවන් මාර්ග ඥානය. එතන ඉඳලා ඒ මාර්ග ඥානය එතන ඇති කරලා එතන ඉඳලා අරන් යනවා අරහත් මාර්ගයට යනකම් අඤ්ඤ ඉන්ද්‍රිය. ඒ කියන්නේ කාමරාගය පටිගය තුනී කරලා අනාගාමි මාර්ගයේදී කාමරාගය පටිගය සහ මුලින් අවසන් කරලා අරහත් මාර්ග ඥානයට දානවා එතනින් බාර ගන්නවා අඤ්ඤත්තාවි කියන ඉන්ද්‍රිය. ඒ කියන්නේ රහතන් වහන්සේ. ඒ ඉන්ද්‍රියන් තුන නැහැනේ. අර 19ෙම තියෙනවා. එහෙනම් ඒකට බලය දෙන්න නම් අර පස් දෙනා එක්ක යන්න ඕනේ. කවුද? සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. හැබැයි ඒවත් ඉපද බින්දෙනවා. එතන තියෙන්නේ හට ගන්න ස්නේහ බින්දෙනවා. ඒවත් අනිත්‍ය ලක්ෂණය දකින්න. බංග ඥාණයට හසු කරගන්න ඒවත්. ඒවත් ඇතිවන ෂනේ නැති වෙනවා. මොකද අරහත් ඵල චිත්තේදී මේ පහත් තියලා තමයි යන්නේ. අරහත් ඵල චිත්තේදී ওই පහත් මෙහා පැත්තේ තියලා තමයි නිවනට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ පස් දෙනා තියෙන්නේ එගොඩ වෙන්න විතරයි. ගඟෙන් එගොඩ වෙන්න විතරයි. ඊට පස්සේ ඒ පස් දෙනාගෙන් අවශ්‍යතාවයකුත් නැහැ. ඒක තමයි බුදුරජාන් වහන්සේ මේ දහම් පහුරට උපමා කළේ. පහුර තියෙන්නේ මොකටද? එගොඩ වෙන්න. මට උපකාර කළා කියලා පහොර කරේ තියන් යනවද? නැහනේ. ඒක පස්සට යයි අපි එගොඩට අඩිය තිබ්බා. තේරෙනවද කියන්නේ? එහෙනම් මේ චක්කුසෝත ගාන චිවා කාය කියන මේ ඉන්ද්‍රියන් වලට අපි ප්‍රමුඛත්වය දීලා ප්‍රවෘත්තිය ගෙනියනවද? සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් අපේ සිත් තුළ දියුණු කරගෙන ඒකලට අවස්ථාව දීලා අපි අර අනඤ්‍යතඤ්ඤ සාමිති ඉන්ද්‍රිය හා අඤ්ඤ ඉන්ද්‍රිය හා අඤ්ඤත්තාවි කියන ඉන්ද්‍රියන් සම්පූර්ණ කරගන්නවද? මොකද්ද හොඳ එක? හොඳ එක ගන්න. අර අනිත් ඉන්ද්‍රිය ධර්මයන් කරන්නේ ජාති දුක්ඛය, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක දුක්. ඒ ටික හදන එකයි කරන්නේ ඉන්ද්‍රියන්. විපාක විඥාන කිව්වේ ඒකයි. එහෙනම් මේ ඉන්ද්‍රියන් නිවනට අරන් යනවා. දැන් හොඳ එක මොකද්ද එතකොට? හොඳ එක ගන්න. ධර්මදේශන අවසන් කරනවා. කාලය ඊළඟට. පැහැදිලිද කියපුවා? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි. තව ටිකයි තියෙන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් එතනින් අවසන් කරනවා තව ධර්ම දේශන මම හිතේ 10ක් 12ක් වගේ යාවි. ඉතින් සියලු දේ දේශනා කරලා තියෙනවා. අනුපිළිවෙලට යන්න නැත්නම් මැද්දෙන් පයින් ගියොත් අහුවෙන්නේ නැහැ. මුලින්දන් එන්න ඕනේ.